තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ පුරුදු නිසා ඇතිවෙන द्वේෂය අද්වේෂය බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව. අපි දන්නවා අපි මොනතරම් ඉවසීම ප්‍රගුණ කළත් මොනතරම් නියතමානීව අවංකව යටාත්පාත්ව හිටියත් අර ඔරු ගෙදරට එනකොට අපට දුරකතනෙන් ඇමතුම් දීලා එන්නේ වාගේ අපට අනතුරු වෙනකොට කලින් ලියුමක් දාලා කාලයේ දිනය දැනුම් දීලා නොහෙන්නා වාගේ द्वේෂය එකපාරට පමිනෙනවා සොරු ගෙදරකට එකපාරටම මධ්‍යම රාත්‍රියේ වාලේ අරගෙන ඇතුල් වෙනවාසේ එහෙනම් මේ द्वේෂය අපේ අවසරයකින් තොරව අපේ දැනුවත් වීමකින් තොරව අපගේ සිතට ඇතුල් වෙලා එහෙම නැත්නම් බොහොම තැම්පත් වෙටිච්ච ස්වභාවය, කැළඹිච්ච ස්වභාවය බවට පත් වෙලා අපේ චරිතය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. අනාර්ය චරිතයක්, වෛරසාගත චරිතයක් බවට පත් කරනවා. මේ द्वේෂය කියන ගුණය නිසා දෛනික කටයුතු අනන්ත අප්‍රමාණ කඩාකප්පල් වෙලා, අවුල් වෙලා, අමනාපකම් ඇති වෙලා අපගේ වරප්‍රසාද අයිමි වෙලා සතුට සාමය ප්‍රීතිය අද ඇත්තටම අපට තවත් කෙනෙකුගෙන් ඉල්ලා ගන්න තරමට ඒක අයිමි වෙලා සමහර අය ඉන්නවා ඇංගිලා ජීවත් වෙන්නේ බයයි මොකද අතුරු වැඩි තමන් නියතමානී අවංක නම් කීකරු නම් කොහොමද අතුරු වැඩි උනේ මේ द्वේෂයේ මුල් වෙලා නෙමෙයිද අනිත් අයට අතුරුකම් කරන්න ගිහිල්ලා අනිත් අයගේ පෞල් ජීවිත කඩාකප්පල් කරලා ව්‍යාපාර කඩාකප්පල් කරලා අනිත් අයගේ දියුණුවට යම් යම් උපක්‍රම උපරවැටි දාපු නිසා නේද අතුරු වැඩි වෙලා ඉන්නේ. එහෙනම් මේ පටිගයේ द्वේෂය කියන එක ලෝකේ අපේ ජීවිත පවා විනාශ කරලා දානවා. එහෙනම් මේ द्वේෂය අයිමි කරගන්නට ඕනේ. ඒ වෙනුවට අපි අද්වේෂය ඉමි කරගන්නට ඕනේ. ආර්ය මාර්ගය තුල මේ द्वේෂය සම්පූර්ණ නිරෝධ කරගන්නට ඕනේ කියන මේ අදහස නිසා තමයි මේ द्वේෂය පිළිබඳව අපි මෙච්චර ගැඹුරට සාකච්ඡා කරන්නේ. මේ द्वේෂය අපගේ සිතට පැමිණෙන ක්‍රම 16ක් තියෙනවායි කියලා අපි සාකච්ඡා කළා. මේකත් එක ක්‍රමයක් තමයි පුරුද්ද නිසා द्वේෂය ඇතිවීම. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පුරුදු කරන්න ගිහිල්ලා අනන්ත අප්‍රමාණ අපි ගැටිලා නැද්ද? අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල අදටත් ප්‍රශ්න පවතින්නේ නැද්ද? මහණෙනි මේක පුරුදු කරන්න මහණෙනි මේක පුහුණු කරන්න මහණෙනි මේක වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ කර්ණීයමෙත සූත්‍රයේ ගණනාවක් දේශනා කරනවා මාමංගල සූත්‍රයේ තියෙන්නේ බාලිය සේවනය කරන්න බාලයෝ අසේවනය කරන්න කියලා කාරණා දෙකක් තියෙනවා මොකද්ද මේ බාලයෝ සේවනය කරන්න බාලයෝ අසේවනය කරන්න කියන කාරණාව ගත්තාම අපට හැයිනකොටම අපට කැළඹෙන එකපාරට මේ බාලයෝ සේවනය කරන්න කියන එක වැරදිනේ අසේවනය කරන්නනේ කියලා තියෙන කියලා එකපාරට කම්පා නැද්ද අන්න ඒ පුරුද්ද නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඒක බාලයන් සේවනය කරන්න කියලා කලින් ආල නැහැ හැබැයි දැන් ඇවුනා මොකද්ද දන්නේ ඒ කාරණාව බොහොම ප්‍රඥාවෙන් ආගෙන ඉන්නවා මොකද්ද ඒ කාරණාව පින්වත්නි බාලයා කවුද කියලා හඳුනාගන්න එයාව ආශ්‍රය කරන්න එපාය. අසත්පුරුෂයා කවුද කියලා දැනගන්න ඒ කරුණාකාරණා අපේ මතකයට එකතු කරන්න එපාය. කොහොමද අපි දැනගන්නේ අසත්පුරුෂයා කියන එක? ඒ ಗುಣවලින් නෙමෙයිද? එහෙනම් මේ වගේ වංචා සාගතයි, ආත්මාර්ථකාමී, ලාභ සත්කාර වලට එකඟයි. Tamange පංචකාමයන් වෙනුවෙන් ඕනම කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන සුළුයි. අනිත් අය රවට්ටලා සතුටු වෙන කෙනෙක් වංචාවෙන් බොරුවෙන් ජීවත් වෙන කෙනෙක් මෙන්න මේ දේවල් දැනගත්තේ නැත්නම් කොහොමද අපි බාලයේ කඳුනගන්නේ අසත්පුරුෂයේ කඳුනගන්නේ එහෙනම් මේ දේවල් අඳුනගන්නකොට දැන් මේවා සේවනය වෙලා නැද්ද අසත්පුරුෂයාගේ ಗುಣධර්ම මේමයි මේවා තියෙනවා නම් එයා දුස්සීල කෙනෙක් කියලා අඳුනගන්න මේවා දැනගන්නකොට ඒවා සේවනය වෙලා නැද්ද මෙන්න මේ කාරණාව තමයි බාලයෝ සේවනය කරනවයි කියන එක ඒ බාලයෝ සේවනය කරලා අපි බාලයා අඳුනගෙන ඒ බාලය නැවත අවුෙන් නැති වෙන විදියට, සේවනය නොවන විදියට අපි කල්යාණ මිත්‍රයෝ එහෙම නැත්නම් නිවීමේ පණිවිඩය සේවනය කරනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව පඬිතියෝ සේවනය කරන. පඬිතියා කියන්නේ කවුද? බාලයන්ට අවුෙන් නැති කෙනා. කෙලෙස් වලට අවුෙන්නේ නැති මානසිකත්වය අපි සේවනය කරන්න ඕනේ. ඒකට කෙලෙස් කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා දැනගන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි පඬිතියෝ සේවනය කරා නිර්වාණ ධර්මයේ ස්පර්ශ කළා. නමුත් බාලයා නිසි ලෙස අඳුනගත්තේ නැති නිසා අදටත් බාලයෝ අපි තුල ඉන්නව නේද? රාගයෙන් බලන එක බාලයෙක් නෙමෙයිද? අනිත්‍යගේ ඉතරි දෙන්න කතා කරන එක බාලයෙක් නෙමෙයිද? අපේ චර්යාවේ තාම මාන්නේ තියෙනවනේ. එහෙනම් බාලයෙක් ඇඟේ බැඳගෙන ඉන්නවා. බාලයෙක් ඇහි ඔබාගෙන ඉන්නවා. බාලේ කටේ තියාගෙන ඉන්නවා කට හරින්න බෑ දෙතිස් කතා. එහෙනම් මේ හැමතැනම අපි බාලයෝ සේවනය කරලා එහෙනම් ඇයෙනකොට අපි දන්නවා අපි ඇවිලා තින්නේ අපට අර අන්න අර වගේ දේවල්. අපි ශ්‍රවණය කරන්න කැමති දේවල් මෙන්නයි කියලා අපිට පුරුද්දක් තියෙනවා. ඒ පුරුදු වෙච්ච දෙයට පටහැනිව යමක් ඇයෙනවා නම් වහාම කැළඹෙනවා. අපි කැමති දැන් උද්ඝෝෂණය කරන්න. ඇයි පොතේ තියෙන්නේ බාලිය ආශ්‍රය කරන්න එපා කියලා. උන්වහන්සේ කියනවානේ බාලිය සේවනය කරන්න කියලා. ඒක අධර්මයක්. ඒක නිවන් මාර්ගය නෙමෙයි කියලා. එක පාට කම්පා වෙලා කල්ලි ගැහිලා මේක සම්පූර්ණ විනාශ කරන්නේ නැද්ද? එහෙනම් අපි පුරුදු පුහුණු කරලා කරලා කාලයක් යනකොට ඒකට පත්තියම් වෙනවා. දැන් ඒක අපි වෙනස් කරගන්න කැමති නැහැ. මෙන්න මේ වෙනස් වෙනකොට යාට පටිගය ඇති වෙනවා. මේ සියුම් තන ආර්ය ශ්‍රාවකයෝ දැනගන්නට ඕනේ. එහෙම නැතුව අපිට rahat වෙන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා කාලාම වැසියන්ට කරන අනුකම්පාව. මොකද්ද කාලාම වැසියන්ට තථාගත අනුකම්පාව? කාලාම වැසියනි, හේවා ඇයිච්ච ගමන් පිළිගන්න එපා, gediye පිටින් ගිලින්න එපා. අම්බ වුණාම ඒක ඇහුණාම මොකද්ද මේ ඇහුනේ මොනවද අපට අම්බ වුනේ කියලා ඒවා විමසලා බලන්න සාකච්ඡා කරලා බලන්න කාලයට ගැලපෙනවද අපේ ජීවිතයට ගැලපෙනවද සමාජයට මේක ගැලපෙනවද පුරුදු පුහුණු කරන්න මේක සුදුසුද මෙන්න මේ කරුණු කාරණා විමසලා සාකච්ඡා කරලා පරික්ෂණය කරලා කියපු පළියට පිළිගන්න එපා එහෙනම් අපි කියන කියන දේවල් ඒ විදිහටම පිළිගත්තා. දකින දකින දේවල් ඒවා තියෙනවයි කියලා එහෙමම පිළිගත්තා. අපට දැනෙන ඇඟෙන දේවල් ඒමම gediya පිටින් පිළිගත්තා මේවා සංසාරයේ අනන්ත අප්‍රමාණ පුරුදු පුහුණු වෙලා කොච්චරද කියලා කිව්වොන මේට ඇටමිදුළු වලටම මේවා බෑලා ආනාපාන සතිය කියන්නේ අපි නාස් තුඩ මත සීය පීඨවන එක. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම කියලා එක පුරුද්දක් තියෙන අවුරුදු 15ක විතර පුරුද්දක්. මේ ලෝකේ බුදුවරේ පාළ වෙලා බණ කියවත් ඒ බුදුවරයාගේ බණටත් එකඟ නැයි අරක පුරුද්ද ඒක අතරින්න මොනවා දුන්නත් කමටාන ඒක කරන ගමන් අරකත් කරන ඇයි ඒක කරේ එච්චර බැඳිලා පුරුද්ද අතහැර ගන්න බෑ ඒක වෙනස් වෙනකොට ගැටෙනවා ඒ ඝට්ටණය තුලින් ද්වේෂයට ගන්නවා. මෙච්චර කාලය පුරුදු කරපෙක ඒමත් අරින්න පුළුවන්ද? කොච්චර අපට සැප සම්පත් හම්බුණා බෙරින්දෑවරු දරුවෝ හම්බුණා ගෙවල් දොරවල් හම්බුණා අම්මා තාත්තා අතරින සිරිතක් තියනවාද කියලා එහෙම අපේ පුරුද්ද නඩත්තු කරන මානසිකත්වයක් අපට නැද්ද එහෙනම් අපේ පුරුදු පුහුණුව අපට නඩත්තු කරන්න බැරි වෙනකොට ඒ පුරුද්ද යම්කිසි අවස්ථාවකට බාධා වෙනකොට අන්න අපේ द्वේෂය එතන නැගිටිනවා द्वේෂය අපි තුල නිර්මාණය වෙනවා මේ දුර්වලකම තේරුම් අරගෙන නිවැරදි කරගන්නට අවශ්‍යයි එහෙනම් අපි පුරුදු පුහුණු කරලා තියෙනවා හැමදාම හතු ගන්න ඒක පුරුද්දක් අපේ හැමදාම උදේට අතු ගන්නවා. බැරි වෙලාවත් ඉනයක් කියනවා අද ඉඳලා කිසිම කෙනෙක් අතු ගන්න එපා. පිළිවෙලට එන්න තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න පරිසරය නඩත්තු කරන්න යන්න එපා කියලා එකක් කිව්වම දැන් හරියට තරහා විනය කියලා තියෙනවානේ මේ වත් පිළිවෙත් කරන්න කියලා. හැමදිනෙක අපේ වතක්නේ බලන්න භික්ෂු වත්වලට උන්වහන්සේ විරුද්ධනේ. අපට සම්පූර්ණ මේ සම්ප්‍රදායට අනුව උන්වහන්සේ ජීවත් වෙන්න දෙන්න සම්පූර්ණ වැරදි කියලා දැන් අපි ගැටෙන්නේ නැද්ද? දැන් තරහා විවේචනය කරනවා, නිඳා කරනවා, අපාස කරනවා, අගුණ කතනය කරනවා. මේ හැම තැනම අපේ දේශේ මතුවෙනවා. ඇත්තටම අතු ගන්න එපා වත්පිළිවෙත් කරන්න එපා කියලා කිව්වාම ඒ ගුරුවරයා ඒක කිව්වේ ඇයි කියලා අපි ගිහිල්ලා විමසලා බලනකොට තමයි අපට තේරෙන්නේ දවසකට උදේට පැයක් අතු ගන්නවා අවසට පැයක් අතු ගන්නවා පැය දෙකයි අවුරුද්දට පැය 300ට පැයව දෙකක් නැද්ද මෙච්චර පැය ගන්න භාවනා වැඩුවා නම් මේ වෙනකොට රාත් වෙලානේ භව ගණනාව සංසාරේ අතුගාපු පැය ගාන ගත්තාම පැය වලින් ගත්තාම ට්‍රිලියන වලට සමාන පැය ගානක් අපි අතුගාලා තියෙන මේ ලෝකේ තාම සෝවාන් වෙන්න බැරි වෙලානේ එහෙනම් මේ ගෞතම බුද්ධ ශාසනයවත් අතුගාන කාලයටවත් සෝවාන් ඵලයේ සකු르දාගාමි ඵලයේ අත් කරගන්න තමන්ගේ නඩත්තුවට පිරිසිදුකමට පැවැත්මට ගත කරන කාලයේ දැන්වත් ආර්ය මාර්ගයට ආයෝජනය කරන්න මේ ලබාපු මිනිසත් භවයේවත් මොනවාරි වැඩක් කරගන්න කියන එක තමයි ඒ කියලා තින්නේ. ඒක තේරුම් ගත්තේ නැහැ. අර පුරුද්ද උදේ නැගිට ගමන් අතු ගන්න එක පරිසරයේ කොලයක්වත් නැතුව අර නිස්කලංක භාවය ඒ ඒ පරිසරයට උරු කරලා එහෙනම් මේ වගේ අපේ පුරුදු වලට යම් යම් බාධා ගැටලු ඇති වෙනකොට පටිගිය අට ගන්නවා අපි දන්නවා ස්වාමීන් වහන්සේ නමක් හිටියා බොහොම ශ්‍රේෂ්ඨයි. ගතිගුණ වලින් හරි නියතමානී අවංකයි. අභිධර්මය දිය කරලා බිව්වා වාගේ හැමදේම අභිධර්මයෙන් දකින්න දක්ෂයි අභිධර්ම ස්වාමින්වහන්සේ කියලා උන්වහන්සේට නිර්වචනය කරන්නේ. කලාතුරකින් අම්බ වුණාම දන් ටිකක් පිළිගන්නද කියලා ඇහුවාම උන්වහන්සේ එකඟ වුණා. අපි ළඟ තිබිච්ච පිණ්ඩපාතයෙන් ටිකක් පූජා කළා. ඒකේ ලුණුත් තියෙනවා, ඇඹුලුත් තියෙනවා, හැමදේම එකට මිශ්‍ර වෙලා. ව්‍යංජන ඔක්කොම එකට මිශ්‍ර වෙලා. ඒක අර බල්ලන්ට පූසන්ට බත් තිබ්බාම කොහමද අන්න ඒ ආකාරයට හොඳට වළඳලා අනලා සම්පූර්ණයෙන් අයින් කරලා විසිකරන්න තියෙන්නේ අන්න ඒ ඉඳුල්ලා සමාන. දැන් ඒ අභිධර්ම ගුරුවරයාට ඒක වළඳ ගන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණ තියෙන ධර්මාවබෝධය තියෙන හොඳට ත්‍රිපිටකය පරිශීලනය කරපු සියලුම කෙනාගෙන් බොහොම ගුණයාපත් නියතමානී ශ්‍රේෂ්ඨ කීකරු හාන්දරුව කියලා කියපෝ ඒ ස්වාමින්වහන්සේට මේක වළඳ ගන්න බෑ. ඇයි? අර පුරුද්ද සුදුපත් වෙනම ව්‍යංජන වෙනම තනි තනිය මට ඕනේ කියලා තනි තනිය මං වළඳලා පුරුදු කරලා දැන් ඒ පුරුද්දට බාධාවක් ඇති වුණා මේ විදිහට පුරුදු කරලා නැහනේ දැන් තරහා ඒක දීපු කෙනා දිහා බලලා රවණවා මේවා බල්ලොන්ට දෙන විදින මේවා කන්නේ කොහමද? තථාගතයන් වහන්සේ තැළඳුවේ මේ ආකාරයට නේද පිණ්ඩපාතේ. කිරියෝදි වලට වෙනම පාත්‍රයක්, සම්බෝල වලට වෙනම පාත්‍රයක්, බත් වලට වෙනම පාත්‍රයක්, පරිප්පු වලට වෙනම පාත්‍රයක් කියලා පාත්‍ර 40ක් කවුරු තෙල්ලාගෙන පිණ්ඩපාතේ ගියයි කියලා කිසිම විනයක් අපි දැකලත් නැහැ, ආලත් නැහැ. තුන් සිවුරයි පාත්‍රේ නම් තිබිලා තියෙන එක පාත්‍රයයි ගන්න තියෙන සේරම ටික ගන්න ඕනේ ඒකට නේද එතකොට තථාගතයන් වහන්සේත් වළඳලා තින්නේ සේරම එකට නම් ඒ ආර්යමා සංඝරත්නේ වැළඳුවෙත් එකට නම් ඇයි අපට අනලා දුන්නා මොකද අනන්න තියෙන කාලේ ඉතුරුයි නේද දැන් අනිත්‍ය අනනවට තරහ වෙනවා දැන් තමනුත් පරිප්පු ව්‍යංජනත් එක බත් අනන්න නැතුව වෙන වෙනමද වළඳන්නේ දැන් තමනුතර වෙන වෙනම තියංජන තියෙන ව්‍යංජන පොඩ පොඩ පොඩ හරගෙන Tamanට අවශ්‍ය තරම හරගෙන සුදුබත් එක එකතු වෙලා මිශ්‍ර කරලා සම්පූර්ණ අර වාගේ සතුන්ට දෙනවා වාගේ හනලා නෙමෙයිද වළඳන්නේ Taman අනනකොට හොඳයි අනිත් අය අනනකොට නරකයි මොකද්ද මෙච්චර ගැටෙන්නේ මොකවත් හදලා නැහනේ එහෙනම් මේ පුරුද්දට බාධා වෙනකොට අපි දෛනිකව පුරුදු පුහුණු කරලා අපි පුරුද්දක් වශයෙන් නඩත්තු කරගෙන දෙයට බාධා ඇති වෙනකොට ගැටලු ඇති වෙනකොට ඒක द्वේෂයේ බවටපත් වෙනවා මේ දුර්වලකම මේ වෙනකොටත් අපි ළඟ තියෙනවා උදේ පාන්දර හැමදාම කිරිත එකක් වළඳන පුරුද්දක් තියෙනවා අපට. බැරි වෙලාවත් ආගන්තුක සේනාසනයකට ගියාම කැඳ හම්බෙනවා. දැක්කම වෙවුලනවා තරයි. ඇයි කිරිතේකට පුරුදු වෙලා. කාට එකක් ලැබෙනවා අකුරු කෑල්ලක කාට කෑල්ල අරන් විසි කරනවා. අකුරු කෑල්ල පොලේ දාලා පාගනවා. තරහා. ඇයි? තිරිතේක වළඳන එක පුරුදු කරලා පුරුද්දට පටහැනිව යමක් එනකොට තරහා ඉවස ගන්න බෑ. සමහර උපාසක පින්වතුන් ඉන්නවා බත් පිඟාන විසි කරලා තියෙනවා. මොකද හේතුව කියලා බැලුවාම හැමදාම බත් බෙදනවලු ඒ තමන්ගේ කාන්තාව ව්‍යංජන බෙදනවලු ළඟ ඉඳලා අඩුපාඩු බෙදලා බොහොම ධර්මානුකූලව හොඳට ලස්සනට කතා කර කර කනකන් ළඟ ඉන්නවලු මොනාරි පොඩි විරසක වීමක් වෙලා බත් ටිකක් බෙදලා ඒ සේරම ව්‍යංජන ටිකක් බෙදලා එක පිඟානක් තියලා ගින්. ඇවිල්ලා බලනකොට පිඟානක් තියෙනවා බතුත් එක්ක ව්‍යංජන ඔක්කම බෙදලා තියලා ගිහිල්ලා. අර අවශ්‍ය දේ අවශ්‍ය අවශ්‍ය වෙලාවට ටික ටික ළඟින් බෙදෙන එකට දැන් පුරුදු වෙලා අවුරුද්දක් විතර. තරාවක් ඇති වුණා. මේකට පුරුදු වෙලා නැති නිසා සිත වාව ගන්න බැරි වුණා. පිඟාන පිටින් අරන් එළියට විසිකලා. බලනකොට Tamanට මේ ඇති වෙලා තියෙන සෑම පටිගයක්ම ඇති වෙලා තියෙන්නේ මේ පුරුද්ද මුල් කරගෙන නෙමෙයිද? සමහර අය පුරුදු වෙලා තියෙන හැමදාම අවසට පැම්පාස් වෙන්න. ඇයි එයා ගී කාලේ ඉන්නකොට ඒන් වල වැඩ කරලා රස්සාවට ගිහිල්ලා අවසට ඇවිල්ලා හොඳට නාල කරලා පිරිසිදු වෙලා ටික වෙලාවක් ඉඳලා කෑම කාලා නිදා ගන්න එක එයාගේ පුරුද්ද. ඒ පුරුද්ද අවුරුදු 10 12 15 ඒ විශ්‍රාම යනකම්ම පුරුදු කරලා අවසට නාන එක දැන් සාසනේ නීතියක් තියෙනවා පාන්දර පාට නැගිටලා පැම්පාස් වෙලා 6 වෙනකොට පිටින්ඩ පාතේ ගිහිල්ලා 6 මාර 7 වෙනකොට උදේ පිණ්ඩපාත දාන වළඳලා ඉවර කරලා කමටාන් වඩන්නට ඕනේ. දැන් මේකට එකඟ නැහැ. දැන් අර පුරුද්දට අනුව හැමදාම අවසටනේ පැම්පාසුනේ පාන්දර නැකිట్లా අර වතුර හොලුවට වැටෙනකොට වතුර ඇඟට වැටෙනකොට අර දැනෙන සීතලට ගුරුවරයා ගස් බැඳලා ගන්න තරම් තරහා ගුරුවරයා දකින්නකොට වෙවුලනවා මේ මිනිස්යාට නාන්න ඕන නම් මෙයා නාන්න එපා අපිව වතුරේ බස්සන්නේ ඇයි මේ මිනිස්සයා මොකද්ද එක පුරුදු පුහුණු කළයි කියලා අපිව තලන්නේයි අපට වද දෙන්නේයි තමන්ගේ පුරුද්ද තමන් නාගන්න එපාය අනිත් අයට තෝ කරවන්නේ හැයි දැන් මේ විදිහට අනන්ත අප්‍රමාණ පටිගිය ඇති වෙලා द्वේෂය ඇති වෙලා අපි තරහින් වෛර චරිතය බවට පත් වෙලා නැද්ද පුරුද්ද අත්හරගන්න බෑ අත්හරින්න වෙනකොට ඒකට අපි කරන්නේ द्वේෂය ඇති කරගන්න එක සැරට කාලා කාලා හොඳට පුරුදු කරලා දිවට අනන්ත අප්‍රමාණ සැරටමයි දිව උරු. හැබැයි එක සේනාසනයක හම්බෙන්නේ කිරියොදී බතොයි කිසිම සැරක් නර පොඩි ළමන්ට දෙනවා වාගේ. බත් එක බවල් බලනකොට දත් මිටි කනවා. බතුයි කන්න තියෙන්නේ. හැබැයි කන්නේ දත් මිටි මොකද හේතුව? සැර නෑ. ඒක පුරුද්දට සම්පූර්ණ පට හැනේ. අනලා අනලා අනලා බත් දෙක විසි කරලා අත හොදලා යනවා වළඳන්නේ නැහැ. ගිලම්පස ටිකක් බීලා දවස් දෙකක් බඩගින්නවා. බඩගිනි වැඩි. කන්න කැමති නැහැ. පුරුද්ද වෙන එකක්. එහෙනම් සේනාසනෙන් පිටත් වෙලා යනවා. එයා දන්නේ නැහැ මේ සැර දැනෙන්නේ ලුණු දැනෙන්නේ ඇඹුල් දැනෙන්නේ හැමදේම මේ අඟල් තුනක හතරක දිවට පමණයි එතනින් එයාට උගුරු දණ්ඩේ යටට ගියාන ලුණුත් නැහැ ඇඹුලුත් නැහැ මිරිසුත් නැහැ මොකවත් නැහැ මේ පුංචි විද්‍යාව තේරුම් ගන්න මෙච්චර බව ගානක් ඇවිල්ලත් එයා අපෝසත් වෙලා එහෙනම් අපේ ජීවිතවල අපි පුරුදු කරලා තියෙන්නේ මොනව කෑම කන්නද? ඒ ඒ ආහාර අපට ලැබෙන්නේ නැත්නම්, ඒ විදියට ලැබෙන්නේ නැත්නම් අනන්ත අප්‍රමාණ द्वේෂය අපට නැකිටෙන්නේ නැද්ද? මේ දුර්වලකම දැන්වත් අපි හදා ගන්නට ඕනේ. අපි දකින පරිසරය සම්පූර්ණ අලංකාරව ලස්සනට තියෙන්නට ඕනේ. එහෙම දකින්න අපි පුරුදු පුහුණු කරලා සමහර අය ඉන්නවා ටවුන් බද කිසිම සේනාසනයක වැඩ ඉන්නේ නැහැ. දවසයි නැත්තම් දෙකයි පිටත් වෙනවා. මොකද අනේ මේක මිනිස්සුයකට එන්න පුළුවන්ද? එහෙනම් මෙච්චර මිනිස්සු ඉන්නේ ඒගොල්ලෝ මිනිස්සු නෙමෙයිද? එහෙනම් ඒ අයට ඒ කොන්ක්‍රීට් ගොඩවල ඉන්න මානසිකත්වය තිබිලානේ. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම මේ ගස් කොළන් දැකලා දැකලා ඒක පුරුදු කරලා ගස්වලට මේ ඇස් දෙක පුරුදු වෙලා වනාන්තරයට රක්ෂිතවලට ඇස පුරුදු වෙලා ඒ නිසා මේ කොන්ක්‍රීට් දකින්නකොට පුරුදු නෑ ඒ නිසා දැන් ගැටෙනවා පටිගය ඇවිල්ලා සම්පූර්ණ නගර බද ඉඳලා මණික් මාලිගාව තුල ඉඳලා බුදු වෙන්න පුළුවන් නම් මේ සාමාන්‍ය ගල්වැලි තුල ඉඳලා රාත් වෙන්න බැරි මොකද මේ අඩුවවත් තාම තේරිලා නැහැ අපට එහෙනම් අපි යම් යම් දේවල් මේ ඇසට පුරුදු කරපු නිසා ඒ පුරුද්දට පටහැනි වෙන හැම දෙයක් තුළින්ම අපි ගැටෙනවා. ඒකට අපි द्वේෂය කියලා කියනවා. මේ අඩුව අපි නිවැරදි කරගන්නට ඕනේ. අපි කැමැති මාන්නයට එකඟ වෙන දේවල් අහන්න, ಗುಣකතන අහන්න, ප්‍රශංසාවල් අහන්න, අපගේ ගෞරවය අපි වචන වලින් අහන්න කැමැති. මේක පුරුදු කරලා බව ගණනාවක්. අනේ මේ මාත්‍යා උසස් කුලයක ඉපදිච්ච කෙනෙක්. මේ මාත්‍යා මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ මාත්‍යා මේ වගේ පින් කරපු උත්මය කියලා කිව්වාම මුඛ ඇඟ ඔක්කොම සීතල වෙලා යනවා. ඒ තරම් සන්තෝසයි. ඇයි? එයා පුරුදු කරලා තියන්නේ මේ වගේ දේවල් ආන්න. ආර්ය જાතිය ඉපදිච්ච කට්ටිය කවදාවත් පුරුද්දට පටහැනිව දෙනවා හේතුව පටිසෝතගාමි තමයි නිවීම. එහෙනම් පුරුදු පුහුණු කඩන්න එපාය. එහෙනම් ආර්ය જાතියේ කට්ටිය ඒ මාන්නේ කැඩෙන්න දේවල් කිව්වාම Tamange නම සේනාසනින සුනකයට තියලා ඒ නමින් සුනකයට කතා කරනකොට Tamange මාන්නේ කැඩිලා ඒ ගෞරවය බිඳිලා Tamange ප්‍රශංසාව කීර්තිය නැති වෙනකොට වෙවුලනවා ගස්ගල් ගලවගෙන ගිහිල්ලා ගාන්න තරම් තරහා දැන් පුරුද්දට විරුද්ධ වෙන නිසා නේද මේ පටිගය අපේ ජීවිතවල අපි කනට පුරුදු කරලා තියෙන දේවල් වලට විරුද්ධව යමක් ඇයෙනවා නම් අපි ගැටෙනවා द्वेषය ඇති කරගන්නවා දකින්න කැමති දේවල් තියෙනවා දකින්න පුරුදු කරපු දේවල් තියෙනවා අනවශ්‍ය දේවල් දකිනවා නම් අපි ගැටෙනවා द्वेषය ඇති කරගන්නවා එහෙනම් අපේ ඇසට පුරුදු තියෙනවා කන් වලට පුරුදු තියෙනවා සමහර අය ඉන්නවා කට ඇරිය තෝපදූපමනේ කතා කරන්නේ මුළු ගමේම විස්තර දැනගන්න කොහාටද යන්න ඕනේ? අපි මේ පාර්ලිමේන්තුවට යනවද? මාධ්‍යයකට යනවද? පත්තරේ බලනවද? ප්‍රවෘත්තිය බලනවද? එහෙම නැත්නම් සමීතියකට යනවද? එහෙම නැත්නම් අපි යම්කිසි ප්‍රධාන කෙනෙක් හම්බෙනවද කියලා ඇහුවාම ගමේ ගොඩ හැමෝම දන්න කාරණාව තමයි මුළු රටේම විස්තර දැනගන්න නම් ගමේම විස්තර දැනගන්න ළිඳ ළඟට යන්න කියනවා ළිඳ ළඟට ගිහිල්ලා පැය දෙකක් තුනක් හිටියාම වළං ඕදන කට්ටිය ආවිලා වළං ඕදන ගමන් සේරම කට්ටියගේ චරිත ටිකත් ඕදලා යන්නේ. රෙදි ගලේ ගන්නකොට මිනිසුන්ගේ චරිතත් එක්ක තමයි ගලේ ගන්නේ. සේරම කතන්දර ටික ඒ ළිඳ ළඟින් ආගන්න පුළුවන්. මේක තමයි යථාර්ථය. එහෙනම් අපි මේ කටට පුරුදු කරලා තියෙනවා කට ඇරියෝ තනිතයි විවේචනය කරන්න, කට ඇරියෝ තනිතයිගේ ඕපදූප කතා කරන්න, රටේ තොටේ තියෙන දෙතිස් කතා වලට මේ කට පුරුදු කරලා දැන් සම්මා වාචාව කියලා කියන්නේ වාබොනේ කලේසි. සම්මා වාචාව කතා කරන එක ඊට වඩා අමාරුයි. කටට ගිනි අඟුරු කන එක ලේසි පිච්චි පිච්චි උනත් ඒක කන්න පුළුවන්. හැබැයි සම්මා වාචාව කියන කීට වඩා අමාරු. ඇයි? ඒක පුරුදු කරලා නැහැ. එහෙනම් අපේ පුරුදු පුහුණු වලට ගැටලු වෙනකොට බාධා ඇති වෙනකොට ඒවත් එක්ක අපි පැති කරගන්නේ द्वේෂය කියලා දැන්වත් අපි තේරුම් ගත්තේ නැද්ද? එහෙනම් මේ පුරුද්ද නිසා අනන්ත අප්‍රමාණ අපට පටිගිය ඇති වෙනවා. එක පින්වතේ කිටිය හැමදාම එයා ගැටෙනවා. මොකද එයාගේ බෝඩිමේ තවත් කෙනෙක් ඉන්නවා. එයාව තවත් කෙනෙක් සම්බන්ධ කරවල ඒ කාමරයට. ඒ නිසා හැමදාම ගැටෙනවා. මොකද ඒ ගැටීමට හේතුව මේ මනුස්සයාගේ චරිතය ප්‍රශ්නයක් තියනද කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්යාගේ මොනවාරි දුස්සීලක ගතිගුණයක් තියනවාද මත්පැන් බොනවාද දුම්වැටි මොකවත් නැහැ සිල් ගන්න හොඳ ලස්සන චරිතයක් පාරමී පුර්ණ බෝධිසත්වයෙන් ඇයි අර මිනිස්සයා මෙච්චර කලබල වෙන්නේ? ඇයි මේ මිනිස්සයාට මෙච්චර තරහා යන්නේ? ඒ මිනිස්සයාට පුරුද්දක් තියෙනවා. රැට නිදා ගන්නකොට රෙදි නැතුව නිදා ගන්න එක. දැන් මේ මිනිස්සයා ඉන්න නිසා මේ මිනිස්සයාගේ නිදාසට බාධාවක්. අර පුරුද්දට බාධාවක් ඇති වුණානේ. අර පුරුද්දට යම්කිසි විඩාවක් අපහසුතාවයක් ඇති වුණානේ. මේ මිනිස්සයා ගාලා පන්නනකම් ඒ මිනිස්සයාට නිදාසක් නැහැ. දැන් द्वේෂය ඇති වෙලා එහෙනම් මේ කයට ස්පර්ශයට අපි යම් යම් දේවල් පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ පුරුදු පුහුණු වලට අපි පටිඝය ඇති වෙනකොට द्वේෂය ඇති වෙනවා. ඒ උපාසක මෑණියෝ කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනේ හැමදේම හරි ඔබ වහන්සේර ස්පර්ශය තුලින් අපට සම්මාව දකින්න කියනවනේ සම්මා වායාම අන්න ඒක මට කරන්න බෑ කියලා කියනවා ඇයි මෑණියනි මොකද්ද ප්‍රශ්නේ? නෑ මම පුරුදු වෙලා තියෙන හැමදාම මුණුබුරාමිනි බිරිය වඩා ගන්නනේ උරතල් කරන්නනේ. ඒගොල්ලෝ දැක්කා මට සෙනෙහසෙන් කිරියරෙනවා අපේ හාඳුරෝ. හරියට අපි ආදරේ දරුවන්ට ඒ ස්පර්ශයට මම පුරුදු වෙලා අවුරුදු ගණනාවක් ස්පර්ශයට පුරුදු වෙලා එක දවසක් එක මොහොතක්වත් ඒ කට්ටිය වඩා ගත්තේ නැත්නම් ඒගාගේ අතපය අත ගෑවේ නැත්නම් ඒ සෙනෙහසේ උණුසුම් මට ලැබුණ නැත්නම් එදා දවසේ මට කෑම කන්න බෑ නිින්ද යන්නේ මොකද්ද එකක් වාගේ ඒට ඇවිදිනවා මම මේට ඇවිදිනවා රෑ දෙක තුන වෙනවා නිින්ද ටිකක් යන්න සම්පූර්ණ අසහනෙන් ඉන්නේ සාංකාව මට ඇති වෙනවා එනම් මේ ස්පර්ශය තුළින් එයා පුරුද්දක් කරලා තියෙනවා එයා පුහුණුවක් ලබලා තියෙනවා ඒ පුරුද්දට පටහැනි දෙයක් ලැබෙනකොට දැන් ද්වේෂයට අරන් නැද්ද දැන් කමටන් දෙන හාමුදුරන්ට හරියට දොස් කියනවා එක එක ඒවා දෙනවා වඩන්න පුළුවන් ඒවා දෙන්න එපායි කියලා බයිනවා වඩන්න පුළුවන් ඒවා තමයි දීලා තියෙන්නේ Tamanට වඩන්න බැරි වුණාට එහෙනම් ස්පර්ශයට වසී වෙච්ච පුරුදු වෙච්ච කට්ටිය ඒ සෙනෙහසට උණුසුමට පුරුදු වෙච්ච කට්ටියට ඒවට බාධා ඇති වෙනකොට පුදුමාකාර විදිහට ගැටිලා द्वේෂය ඇති කරගන්නවා මේ වගේ द्वේෂය ඇති වෙන මානසිකත්වය මේ වෙනකොටත් අපි තුල තියෙනවා නම් මේ ලෝකේ අපට අම්මෙක් කියලා තාත්තෙක් කියලා දරුවෙක් කියලා ඉපදිච්ච නැති කෙනෙක් නැත්තම් මේ ලෝකේ හැමෝම తాවකාලික මුණ ගැසීමක් නම් මෙතන සෙනෙහසක් උණුසුමක් සාංකාවක් කියලා ඇති වෙන්න මොකවත් නැහැ අපි සංසාරේ හැමදාම මුණ ගැහිලා වෙන් වෙලා නැවත වෙන් වෙලා නැවත මුණ ගැහිලා සසරේ යන සාමාන්‍ය කණ්ඩායම පමණයි මේ යථාර්ථය තේරුම් අරගෙන මේ ඇලීම මේ බැඳීම මේ ගැටීම අපි නැති කරගන්න එපාය ආර්ය මාර්ගයට ගැලපෙන විදිහට වෙනස් කරගන්න එපාය එහෙනම් අපේ ජීවිතවල ස්පර්ශවල අපට පුරුදු තියෙනවා. අපි ආන්න කැමති දේවල් කියලා පුරුදු කරලා තියෙනවා. සමහර අය ඉන්නවා එක ගායකයෙක් ඉන්න එයාගේ විතරමයි සින්දු ආන්නේ. හැබැයි ඒ ගායකයා දැන් මැරිලා අවුරුදු 10ක් ඒත් ඒ ගායකයාගේ සින්දු ආන්නේ මොකද්ද? ඒකට පුරුදු වෙලා. ඊට වඩා මොනතරම් පද රචනය ඇවුනත් මොනතරම් අලුත් අලුත් වාදන වාදන භාණ්ඩ වලින් මොනතරම් තනු වාදනය කළත් එයා එකකටවත් කැමති නෑ අර මැරිච්ච එක්කෙනාගේ කටහඬේ සින්දු විතරමයි ආන්නේ. ඇයි? ඒකට පුරුදු කරලා බැරි වෙලාවත් ඒක වෙනස් කරුවොත් වෙන එකක් දැම්මොත් ඒ රූපවාහිනී යන්ත්‍රය එහෙම නැත්නම් ඒ ගුවන් විදුලි යන්ත්‍රය පොළේ ගන්න තරම් තරහා යනවා ඒ තරම් එයා ගැටෙනවා ඒ පුරුද්ද යාට ලොකුයි එහෙනම් අනන්ත අප්‍රමාණ අපි පුරුදු වෙලා තිනවා යමක් මොකද්ද වාඩි වෙලා සීන ලෝක මවාගෙන මෙනෙහි කරන එක බව ගාන පුරුදු කරලා කිසිම දෙයක් අපට නැහැ නමුත් අලුත්ම තාක්ෂණයේ වාහනවල අපි යන විදියට අලුත්ම තාක්ෂණයේ තට්ටු දෙකේ ගොඩනැගිලි වල අපි ජීවත් වෙන විදියට උඩතටුවේ බැල්කනියේ තමයි අපේ ඒ නානතටාකේ තියෙන ඒකේ පීන පීන නානවා අවුව වැටෙනවා හොඳට වලාකුළු ටික පේනවා ආසදියා බලාගෙන උඩු අතට පීනවා තාම යාට තියෙන ප්‍රශ්නය නාන්න බෑ එම්බිරිසා වැදෙනවා වතුර කියන්නේ යාට ඇලර්ජික් ප්‍රශ්නයක් එහෙනම් නාගන්න බෑ වතුර බාල්දියකින් එයාට එම්බ්‍රිසා වැදෙනවා. හැබැයි එයාගේ ඊන ලෝකේ මොකද්ද? පීනුන් තටාකේ උඩ උඩ අතට බලාගෙන පීනන එක. මේ වගේ අපට නැති දේවල්, අපට නොලැබෙන දේවල්, අපට කවදාවත් අපේ චරිතයේ සිදු නොවන දේවල් ගැන ඊන ලෝක මවාගෙන ඒවා වින්දනය කරගෙන නැවත නැවත පැය ගානක ඒක සිතලා සිතලා සතුටු වෙන එක මත් වෙන එක අපි සිතට පුරුදු පුහුණු කරලා නැද්ද ඒ වගේ පුරුදු වලට බාධා ඇති වෙනකොට බැරි වෙලාවත් ඒ වගේ හොඳ සීන ලෝකයක මත් වෙලා ඉන්නකොට දොරට කවුරු හරි තට්ටු කෙරුවා නම් දොර අරින්නේ දොර කඩාගෙන ගිහලා ගන්නෙ. ඇයි ඒ තරම් තරහා? බැරි වෙලාවත් ඒ වගේ සීන ලෝකයක ඉන්නකොට වැඩක් මොනාරි පැවරුවාම ඒ වැඩ කරනකොට තේරෙනවා යා කරන්නේ තරයෙන් කියලා. ඇයි අපි මේ මානසික පුරුදු වලට යම්කිසි බාධාවක් ඇති වෙනවා නම් ඒකට द्वේෂය ඇති කරගන්නවා. අනන්ත අප්‍රමාණ අපේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන හයේම පුරුදු තියෙනවා. ඒ පුරුදු වලට බාධා ඇති වෙනකොට ගැටලු ඇති වෙනකොට අපි අනන්ත අප්‍රමාණ ද්වේෂය නිර්මාණය කරගෙන අපි වෛර චරිතයක් ඇති ඇති කරගන්නවා. එහෙම නැත්නම් පටිගෙන් ජීවත් වෙනවා. මෙන්න මේ දුර්වලකම් හදාගන්නට ඕනේ ද්වේෂය නිරෝධ කරගන්න අපි මේ ලබාපු මිනිසත් භවයේ සසර දුකෙන් එතර වෙලා විමුක්තියටපත් වෙන්න මේ වගේ පුරුදු නිසා द्वේෂය අටගන්න මානසිකත්වය අපට තියෙනවා නම් තාම මෙවැනි පුරුදු අපි තුල තියෙනවා නම් ඒ පුරුදු වලට බාධා ඇති වෙනකොට ගැටලු ඇති වෙනකොට අපි තාම වෛරයෙන් द्वේෂයෙන් පෙළෙනවා නම් ඒ වගේ මානසිකත්වයක් අපට තියෙනවා නම් මේ දුර්වලකම නැවත ඇති වෙන්න බෑ මේ අඩුව හදාගන්න මේක නිවැරදි කරගන්න හැම දෙයක්ම යථාර්ථයෙන් දකින්න පුරුද්දක් තිබුණාම වුණාම ඒ පුරුද්ද නිසා පටිගය ඇති වෙනවා මේ අවබෝධය දැන් ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත් කරගන්න එහෙනම් මේ වගේ පුරුදු වල ප්‍රශ්න ඇති වෙලා පටිගය ඇති කරගත්ත, ද්වේෂය ඇති කරගත්ත චරිතයක් වෙන්න පුළුවන් අපි. හැබැයි අද ඉඳලා අපි කමඨාණක් වඩනවා, අද ඉඳලා ආර්ය මාර්ගයක් වඩනවා. කිසිම පුරුද්දක් මගේ කරගන්නේ නිවීම පමණක්ම පුරුද්දක් කරගන්නවා. එහෙනම් නිවීම පුරුද්ද කරන කෙනාට බාධා ඇති වෙන්න බෑ. හේතුව බාධාවක් ඇති වෙනවා ඒකත් නිවීමක් නේද? එහෙනම් මේ වගේ පුතුජන ස්වභාවයන් පුතුජන මිනිසයාට තිබුණාට ආර්ය ජීවිතේ ඉන්න කට්ටියටත් තියෙනවා. සමහර ආර්ය ජීවිතේ යන කට්ටිය සෝවන් වෙලා ඉන්නවා. හැබැයි සකු르දාගාමි වෙන්නේ මොකද හේතුව කිව්වම එයත් පුරුද්දකට කොටු වෙලා ඉන්නවා. ඒක තමයි වේදනානුපස්සනාවේ තියෙන පුරුද්ද දැන් අපි යම්කිසි කමඨාන වඩලා වඩලා වඩලා සම්මාදිට්ඨියටපත් වුණා. දැන් අපි නිවැරදි ධාම දන්නවා. නිවැරදි මාර්ගය දන්නවා. දැන් අපි සෝතාපන්නයි. සෝතාපන්න වෙන්න අපි මේකනේ පුරුදු කළේ. හැබැයි සකු르දාගාමි වෙන්න ඒක නෙමෙයි. ඊට වඩා ගැඹුරු එකක් පුරුදු කරන්න ඕනේ. හැබැයි මේ වගේ අවබෝධයක් අපට ලැබුණේ මේක නිසා, මේ පුරුද්ද නිසා. දැන් මේ පුරුද්ද අත්හරින්න කැමති නෑ. වෙන කමටහනක් ලැබෙනවා නම් ඒකට එකඟ නෑ. දැන් එයා ද්වේෂය ඇති කරගන්නවා. එයා පටිගෙන් ජීවත් වෙනවා. ඇයි? එයා කැමති නෑ. එයා වඩන, එයා පුරුදු කරන මේ පුරුද්දෙන් නිදහස් වෙනසක් දකින්නට එයා කැමති නෑ. ඒ නිසා මේ භවය පුරාවටම මේ ආයුෂ්කල්පයේ පුරාවටම එයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් පමණයි. එයාට සකු르දාගාමි වෙන්න බෑ. හේතුව ඒ පුරුද්දයි එයාට දැන් මායя වෙලා තියෙන්නේ. පුරුද්දයි දැන් එයාට තියෙන එකම බාධකය වෙලා තියෙන්නේ මේවා ඉවත් කරගන්නට ඕනේ. සමහර ගුරුවරු ඉන්නවා ප්‍රත්‍යක්ෂ ගුරුවරු එකම කමඨාන හැමදාම දේශනා කරන්නේ එයා දන්නවා මේගොල්ලෝ මේක පුරුද්දක් කරගෙන මේ පුරුද්දට ඇලෙනවා බැරි වෙලාවත් කවදාරි දවසක මේක වෙනස් කරන්න ඕනොත් එදාට ගුරුවරයාටගේ ඔළුව පලනවා ගුරුවරයාගේ බඩමුට්ටු පොඩි කරනවා ගුරුවරයාගේ චරිතය විවේචනය කරලා ඝාතනය කරනවා එදාට මේ ප්‍රශ්නින බව දැනගෙන දවස ගානේ කමඨාන වෙනස් කරනවා ඒ දවස ගානේ වෙනස් කරනකොට හැමදාම ගැටෙනවා හැමදාම තරහා එක කමඨාන දෙන්නෙත් නෑ එක තැනක තියන්නෙත් නෑ එකක්වත් වඩා ගන්න බෑ. මොකද්ද දන්නේ මේ ගුරුවරයාගේ මානසිකත්වය හැමදාම රටේ නැති ඒවා කියනවා. අද මේක වැදුවා දැන් බලන්න ඊට වෙන එකක් දෙනවා. එක ඒක වඩන්න කලින් තව එකක් දෙනවා. එතකොට කවදාවත් අපි වඩන්නෙත් නෑ අපිට මාර්ගයකුත් නෑ අපට වඩා ගන්න පරිසරයකුත් නෑ. එතෙන්ට ගියේ නැත්තම් ආගත්තේ නැත්තම් එතන තවත් ප්‍රශ්නයක්. එතනට යන්න ඕනේ ගියාම හැමදාම වෙන වෙන ඒවා කියනවා. මේ විදිහට අනන්ත අප්‍රමාණ ගැටිලා ගැටිලා මාස 6ක් විතර ගැටෙනකොට යාට තේරෙනවා මොකටද මං එකක්ම වඩන්න ඉතාලගත්තේ මොකටද මං එකම කමටාන පුරුදු කරගන්නේ ඒ පුරුද්දට මං ඇබ්බැහි උනේ අර මත්පැන් වලට ඇබ්බැහි වෙනවා වාගේ ඒ සිගරට් කොටේට ඇබ්බැහි වෙනවා වාගේ ගණිකාවන්ට ඇබ්බැහි වෙනවා වාගේ මම එක එක දේවල් වලට ඇබ්බැහි වෙනවා වාගේ කමටානට ඇබ්බැහි වීමක් නේද තිබිලා තියෙන්නේ ගුරුවරයා කමටානවට ඇබ්බැහි වෙන්නේ නැති වෙන්න මාව වෙනස් කරගන්න තමයි මේ කමටාන දීලා තියෙන්නේ තියෙන්නේ. එකම දෙයට පුරුදු වෙලා ඒ පුරුද්ද අත්තර ගන්න බැරුව බැරි වෙලාවත් මට rahat වෙන්න බැරි වුණොත් එහෙනම් පුරුද්දටවත් අවු වෙන්නේ නැති වෙන මානසිකත්වය දෙන්න තමයි ගුරුවරයා මේක වෙනස් කරලා තියෙන්නේ. කවදාරි දවසක ඒක වැටුණාම එදාට ගුරුවරයා ඉන්න දිශාවට සාදුකාර දෙනවා. ගුරුවරයා මෙච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා. එහෙනම් සමහර කමටන් තියෙනවා දිගටම වැඩුවාම ජීවිත කාලේ බව ගානක් වැඩුවාම ඒක පුරුදු වෙනවා. ඒ පුරුද්ද අතාරින්න බෑ. ඒ කමටහන ලැබෙන්නේ සකු르දාගාමි නම් එයාට ඒකාන්ත වශයෙන්ම සකු르දාගාමි විතරයි ලැබෙන්නේ. අනාගාමි වෙන්න වෙන එකක් වඩන්න එපා. දැන් වඩන්න බෑ. එයා මේකට පුරුදු වෙලා හැබැයි වෙලා ඒක නැතුව විනාඩියක්වත් ඉන්න බෑ. ඒ වෙනුවෙන් ජීවිතේ පුදනවා. හැබැයි ඒක වෙනස් කරන්න කැමති නෑ. අනන්ත අප්‍රමාණ ආර්ය ශ්‍රාවකයෝ මෙන්න මෙතන ඉර වෙලා ඉන්නවා. ඒ නිසා තාම රාත් නැහැ. තාම රාත් වෙන්න ඒගලන්ට අදහසක් නැහැ. ඇයි මේ කමඨාන තුළ එහෙම එකක් නැහැ. අත්තර ගන්න බැරි වෙලා තියෙනවා. අත්තර ගන්න කිසිම කෙනෙක් ඒගලන්ට අනුකම්පා කරලා නැහැ. එහෙම ගුරුවරු තාම හම්බෙලා නැහැ. එහෙනම් අපි ආර්ය මාර්ගයේ යනකොට එක එක දේවල් පුරුදු පුහුණු කරලා ඒ මත්පැන් වලට ඒ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා වාගේ ඒ කමඨාන් වලට ඇබ්බැහි වෙනවා. ඒ පුරුද්දට ඇබ්බැහි වෙනවා. ඒක තුළින් ලැබෙන සුවයට හැබ්බැයි වෙනවා. ඒක තුල තියෙන සමාධියට හැබ්බැයි වෙනවා. ඒක අත්හැර ගන්න බැරුව ඒ දෘෂ්ටිගත වෙලා ධර්ම මාර්ගයට මුලා වෙන්නේ නැද්ද? එහෙනම් වේදනානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය, කමඨාන සිතට ස්පර්ශ වෙනවා. මේක වටහා ගන්නවත් අවබෝධයක් තිබිලා නැහනේ. මොකද්ද වඩලා තියෙන පඤ්ඤා පාරමිතාව? මොකවත් වඩලා නැහැ. වැඩුවා මේ කමඨාන ස්පර්ශ වෙන්න වෙන්න ඒ තුලින් මම ස්පර්ශපච්චය මම වේදනාවක් ඇති කරගන්නවා. එහෙනම් පසපච්චය, වේදනාපච්චය මම තාම පටිච්ච සමුපාදේ අවිද්‍යාවෙන් යනවා කියන එක Tamanට වැටහිලා නැහැ නේද? එහෙනම් කමඨානට ස්පර්ශ නොවි සිටින්නට ඕනේ. ඒ ඇසෙන ධර්මයට හැබැයි නොවි සිටින්නට ඕනේ. හැමදාම බණාන එක පුරුද්දක් වෙලා බණාන එක දවසක් හරි නැති නැති වුණාම කම්පා වෙනවා, කලබල වෙනවා, පොළු අරගෙන පෙළපාලි යනවා ගන්න. මොකද හැමදාම එකක් ඇයෙනවා. අද හැවුන්නේ. එහෙනම් අයන එක පුරුද්දක් කරලා ඒ පුරුද්දට බාධා ඇති වෙනකොට, ඒ පුරුද්ද බිඳිනකොට, ඒක Tamanට සැනසෙන්න බැරි වෙනකොට දැන් පටිගයක් ඇති වෙලා බුරන් නැද්ද? උඩ පැන පැන කෑ ගන්න නැද්ද? ඒක එහෙම වෙන්න බෑ. මේක වෙන්න බෑ කියලා උද්ඝෝෂණය කරන්නේ නැද්ද? එහෙනම් shabdයට ඇබ්බැහි වෙලා shabdයට පුරුදු වෙලා හැමදාම මේවා ඇයෙන්නට ඕනේ හැමදාම මේ දේවල් ඇයෙන්නට ඕනේ අන්න ආවල් කාරණාව හැමදාම ඇයෙන්නට ඕනේ කියලා කනට පුරුද්දක් ඇති වෙලා පුරුද්ද අතාරගන්න බෑ පුරුද්ද තුලින් ඇබ්බැහි වීමක් ඇති වෙලා ඒ ඇබ්බැහි වීම පුරුද්ද තුලින් ස්පර්ශයෙන් එයා තාම වේදනාවක් විඳින්නේ එයා තාම දුකක් විඳින්නේ ජාති ජරා භව තාම යාට උරුමයි එහෙනම් ඇයෙන ශබ්ද නිසා අපට පුරුදු ඇති වෙනවා. පේන රූප නිසා පුරුදු ඇති වෙනවා. හැමදාම උපාසක මාත්‍ය දැකලා දැකලා ඇසට පුරුදු වෙලා අද යා ආවේ නැ හැමෝගේ මානවා ආවල් උපාසක මහත්තයා මොකද දන්නේ ආවේ නැත්තේ ආවල් උපාසක මහත්තයා ආවද ස්වාමීන් වහන්සේ නැහනේ ආවල් උපාසක මහත්තයා ආවද කැපකරු දායක මහත්තයා මොකද එයාව දකින්න එක මේ ඇසට පුරුද්දක් අද දැක්කේ නැ ඉන්න බෑක පැයක්වත් ඇයි ඒ තරම් සාංකාවෙන් කම්පාවෙන් කලබල වෙලා එහෙනම් අපේ ජීවිතය අනන්ත අප්‍රමාණ මේ ඇසට දකින දේවල් පුරුදු කරලා කනට ඇහෙන දේවල් පුරුදු කරලා රස පුරුදු කරලා ස්පර්ශ පුරුදු කරලා මානසික ස්වභාවයන් පුරුදු කරලා අනන්ත අප්‍රමාණ මේ පුරුදු අත්තර ගන්න බැරි නිසා ඒ පුරුද්ද නිසා අපි මුලා වෙලා නේද භවයේ යනවා නේද බැරි වෙලාවත් ආර්ය කෙනෙක් ඇවිල්ලා පුරුද්ද වෙනස් කරන්න වෙනත් පටිසෝතගාමි පුරුද්දක් දුන්න ගමන් ඒ ගුරුවරයා මරන්න උනත් අපි සූදානම් ඒ පුරුද්ද අබමල් රේණුවකින්වත් වෙනස් කරන්න සූදානම් නැහැ. එහෙනම් අපේ මේ දුර්වලකම් මේ වෙනකොට අනන්ත අප්‍රමාණ තියෙනවා. රාත් වෙලා නැහැ කියන ඒ මානසිකත්වය අපිට තියෙන නිසා එහෙනම් මේ දුර්වලකම් අඩුපාඩු හදා ගන්න ඕනේ. හැමදාම අලුත් එකක් පුරුදු පුහුණු කරන්නට ඕනේ. පුරුදු හැමදාම වෙනස් වෙනවට කැමති වෙන්න ඕනේ. හැම දෙයක්ම වෙනස් වෙන සුළු නම් ඇයි පුරුද්ද විතරක් වෙනස් නොවී නඩත්තු කරන්නේ? එතන මිත්‍යා දෘෂ්ටියක් නැද නෙමෙයිද අපිට තියෙන්නේ? හැමදේම අනිත්‍ය නම් මේ පුරුද්ද විතර අනිත්‍යයි කියලා අල්ලාගත්තේ ඇයි? එහෙනම් තාම බැඳීමක් අල්ලා ගැනීමක් තියෙනවා. තාම අනාර්ය මාර්ගයේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. මේක තේරුම් ගන්නවත් බැරි වුණා නේද? එහෙනම් අපේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. අසකන්න දිව නාසයේ සමසිත තුල ගෙනාපු පුරුදු තියෙනවා. මේ වෙනකොටත් අපි යම පුරුදු කරගෙන පවතිනවා. ඒ පුරුදු හැම එකක්ම අපගේ මාර්ගඵල ඥාන ලැබෙනකොට අත්හරින්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟ පුරුද්ද වෙනස් කරන්න, ඊළඟ එක පුරුදු කරන්න වුණොත් ඒක වහාම කැමැත්තෙන් පුරුදු කරන මානසිකත්වයට එකඟ වෙන්න ඕනේ. පුරුද්දට පුරුදු වෙන්නේ නැතුව පුරුදු කරන මානසිකත්වය අද ඉඳලා අපි ගුණයක් ලෙස වඩන්න ඕනේ. හැමදාම පුරුද්දට පුරුදු වෙන මානසිකත්වය වැඩුවා අනාර්ය මාර්ගයේ යන්න ඕන අපි ආර්ය මාර්ගයේ යන්න ඕන අපි අපි අපේ මාර්ගවල වෙනස් කරගත්තා එහෙනම් ආර්ය මාර්ගයේ යන්න ඕනේ අපි මොනවද කළේ අනාර්ය මාර්ගයේ ගියා අනාර්ය මාර්ගය යන්න ඕන ගොඩාක් ආර්ය ශ්‍රාවකයෝ ආර්ය මාර්ගයට ගියා. එහෙනම් අනාර්යවරු ආර්ය වලට ආවා. ආර්යවරු මොකද කළේ මේ වගේ දෘෂ්ටිගත වෙලා අනාර්ය බවටපත් වෙලා නේද? සමහර අය ඉන්නවා ලෝකේ කවුරු ඇවිල්ලා මොන කමටහන දුන්නා එයා සකු르දාගාමි ඵලයට එක වඩන්න කැමති නෑ. එයාගේ අඩුව තේරුම් ගන්න කැමති. ඇයි හැමදේම එයා දන්නවයි කියලා මානසිකත්වයක් තියෙනවා. මේ ලෝකේ හැමතැනම අපේ සිත රැවටෙනවා. රැවටෙන එක දිහා බලාගෙන හිටියාම ඇති කියලා එයාගේ මානසිකත්වයක් තියෙනවා. ඒක එයා ප්‍රත්‍යක්ෂ දැනුමක්. එයා සෝතාපන්න වෙන්න පුළුවන්. හැබැයි සකු르දාගාමි වෙන්න හැමදේම රැවටෙන සිත සිත නම් හැමතැනම තියෙන්නේ රැවටීමක් නම්. හැබැයි රැවටනවා නෙමෙයි රැවටෙන මානසිකත්වයක් එයාට තියෙනවා නේද? රැවටෙන ස්වභාවයක් එයා තුල තියෙනවා නේද? එහෙනම් හැමතැනම සිත රැවටෙනවා නෙමෙයි හැමතැනම රැවටෙන්න සිත දුර්වල වෙලා තියෙනවා. ඒ දුර්වලකම රැවටෙන මානසික මානසිකත්වය අදාගන්න එයා දක්ෂ නැහැ. ඒ කමඨාන කවුරු හරි දුන්නාම ඒක පිළිපදින්නෙත් නැහැ. එකඟ වෙන්නේ නැහැ. හේතුව සියල්ල දත් තමන් කියලා එයාගේ මානසිකත්වය ඇදිලා මේ ලෝකේ හැම දෙයක්ම මම දන්නවයි කියලා මානසිකත්වයක් ඇදිලා හැමතැනම සිත රැවටෙනවා. ඒ රැවටෙන එක දිහා බලාගෙන හිටියාම හරි. හැබැයි රැවටෙන මානසිකත්වය අදාගන්න එපා. රැවටෙන දුර්වලකම අදාගන්නත් එපා. රැවටෙන එක දිහා බලාගෙන ඉන්න කියලා ඒක පුරුදු වෙලා අවුරුදු ගාන භව ගාන මේකට ඇස පුරුදු කරලා සිත පුරුදු කරලා කන පුරුදු කරලා දිව නාසය පුරුදු කරලා ආයතන හයම සිත රැවටෙනවා කියන එක ඒක පුරුදු කරලා කොච්චරද කියලා කිව්වනම් එයා සකු르දාගාමි වෙන්න අබමල් රේනකොත් එකඟ නැහැ හේතුව අර පුරුද්ද අත්හැරගන්න බෑ එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ ආර්ය මාර්ගයේ මේ පුරුද්ද නිසා අනාර්ය වෙලා අනාර්ය මාර්ගයේ සමහර පුරුදු තේරුම් අරගෙන ඒක වෙනස් කරගෙන ඒගොල්ලෝ ආර්යෝ වෙලා එහෙනම් ආර්යෝ අනාර්ය වෙලා වෙලා අනාර්යෝ ආර්ය වෙලා එහෙනම් මේවා පුරුදු නිසා අපි තුල පවතින ධර්මතාවයක් මේක නිවැරදි ලෙස දැනගන්න ඕනේ එහෙනම් කුමක්ද දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි වඩන කමඨාන පුරුද්දට පුරුදු නොවේ පුරුදු කිරීමේ ඒ පුරුද්ද මානසිකත්වය බවට පත් කරගන්න ඒක අපි පුරුදු කරනවා එහෙනම් අද ඉඳලා කිසිම පුරුද්දකට අපි පුරුදු වෙන්නේ පුරුද්දට පුරුදු වෙවි පුරුදු නොවි පුරුදු කරන ඒ පුරුද්ද දැන් අපි ගුණයක් ලෙස වඩනවා. මේ පුරුද්ද අපි පුරුදු කරන්නට ඕනේ. එහෙනම් අපි සියලුම දෙනා ඒ කාන්ත වශයෙන්ම විමුක්තියටපත් වෙනවා. එහෙනම් මේ වෙනකොට පුරුද්දට පුරුදු වෙන දුර්වලකම තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න අපි වඩන අපි පුරුදු පුහුණු කරන කිසිම පුරුද්දකට පුරුදු නොවි පුරුදු කරන ඒ මානසිකත් ඒ ප්‍රඥාව ඒ සීය ඒ විද්‍යාව පාල කරගන්න හැම මොහොතෙම සීය සිහියෙන් ඉන්න ඇසට කිසිම දෙයක් පුරුදු වෙන්න දෙන්න එපා පුරුදු නොකර පුරුදු කරන මානසිකත්වය වඩන්න කනට මොකවත් පුරුදු කරන්න එපා පුරුදු නොවි පුරුදු කරන මානසිකත්වය පුහුණු කරන්න දිවට මොකොත් පුරුදු කරන්න එපා පුරුදු නොවි පුරුදු වෙන මානසිකත්වය දියුණු කරන්න කායට කිසිම දෙයක් පුරුදු කරන්න එපා පුරුදු නොවි පුරුදු වෙන මානසිකත්වය පුරුදු කරන්න එහෙනම් ඇසට කිසිම දෙයකට අබ්බැහි වෙන්න දෙන්න එපා කිසිම මානසික ලෝකයකට පුරුදු වෙන්න දෙන්න එපා පුරුදු නොවේ පුරුදු වෙන ඒ පුරුදු වීමේ මානසිකත්වයට උරුම කරන්න මේ විදිහට කිසිම දෙයකට පුරුදු නොවි පුරුදු කරනවා නම් ඒ පුරුද්ද තුල නිවීම තියෙනවා හේතුව ඒ තුල යාත පුරුදු වීමක් වෙලා නැහැ එහෙනම් පුරුද්දක් විතරයි යා පුහුණු වෙලා තියෙන්නේ ඕනම වෙලාවක ඒක එයාට අත්හරින්න පුළුවන් ඕනම වෙලාවක ඒකෙන් නිරෝධ වෙන්න නිදාස් වෙන්න යාට මේ මානසිකත්වය තියෙනවා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ පුරුදු නිසා අපිට පටිගිය අටගත්තා. ඒ පටිගිය නිසා අපි द्वේෂසහගත චරිතයක් වෙලා අපේ පුරුදු පුහුණු අත්හැර ගන්න බැරුව මේ වෙනකොටත් අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ගැටළු වලට අපි මූණ දීලා තියෙනවා, පැටලිලා තියෙනවා. එහෙනම් දැන් ඉඳලා ගවේෂණය කරන්න චිත්තානුපස්සනාවෙන් බලන්න අසකන දිව නාසය සමසිතේ මම ඉර වෙලා ඉන්න පුහුණුව මොකද්ද? පුරුද්ද මොකද්ද? මම මොකටද හැබ්බැයි වෙලා ඉන්නේ? මත්තන් ගත්තා වාගේ මොන මොන පුහුණු පුහුණු වලට පුරුදු වලට මම යටත් වෙලා ඉන්නවද මම ඊළා වෙලා ඉන්නවද උම්මත්තක වෙලා ඉන්නවද මේවා නිවැරදි කරගන්න තාම අවුරුදු 10ක් 12ක් වඩලා ඒ ආනාපාන සතියේ මම සෝවාන් වුන් නැත්තම් මං තුල තියෙන්නේ පුරුද්දක් කියලා දැනගන්න පුරුද්දක් නම් තමයි ඒක තාම පුරුද්දක් වශයෙන් පවතින්නේ හැබැයි ඒක නිවැරදි කමඨාණක් නම් අවුරුදු 7න් රාත් වෙන්න ඕනේ 10ක් 12ක් 15ක් කරලා තාම සෝවාන් වුන් නැහැ කියලා කියන්නේ මම කමඨාණක් වඩලා නැහැ මම පුරුද්දක් පුහුණු කරලා තියෙනවා පුරුද්දක් දියුණු කරලා තියෙනවා එහෙම දෘෂ්ටියක් මම නඩත්තු කරලා තියෙනවා ඒ පුරුද්ද දැන් අත්හරින්න එහෙනම් ඒ පුරුද්ද අත්හරිනවයි කියලා කියන්නේ ඒ අවබෝධයම අපිව සම්මාදිටියටපත් කරනවා වැරදි අවබෝධය කුමක්ද කියන එක තේරුම් ගත්තයි කියලා කියන්නේ එතන පාළ වෙන්නේ නිවැරදි අවබෝධය ඒ කියන්නේ අපි සෝතාපන්න වෙලා ඉවරයි නිවැරදි සම්මාදිටියටපත් වෙලා ඉවරයි අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය වැඩ හිටපු අපේ සරියුත් මහරහතන් වහන්සේගේ සම්මාදිටි සූත්‍රය සූත්‍රයේ එක කාරණාවකට අනුව නිවැරදි දැක්ම තුළින් අපි සෝතාපන්න වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් පුරුදු පුහුණු කරපුවා වල අපට කිසිම මාර්ගඵලයක් නැත්නම් ඒක තුළ තියෙන්නේ පුරුද්ද පමණ නම් පුරුද්දට නැකිටලා හැමදේම කරනවා හැබැයි ප්‍රතිඵලයක් දිනුවා මොකවත් නැහැ හැමදාම පුරුදු පුහුණු කරනවා හැමදාම පුරුද්දට කනවා පුරුද්දට නිදා ගන්නවා පුරුද්දට පැම්පාස් වෙනවා පුරුද්දට දත් මදිනවා දැන් මේ හැම දෙයක්ම පුරුද්දක් නේද හැබැයි පුරුදු දේවල් අපිට අත්හරින්න යනකොට මොනතරම් පටිගයක් ඇති වෙනවද එහෙනම් හැමදාම උදේ 8 වෙනකන් 9 වෙනකන් නිදාගෙන ඉන්න අපි 4ට 3ට නැගිටින්න පුරුදු පුහුණු වෙලා බලන්න ජීවිතේ වෙනසක් නැද්ද 4ට නැගිටලා බලන්න එදාට තේරෙනවා 8 වෙනකන් බුදියා ගන්න එක මොනතරම් මේ කයට පත්තියම් වෙලාද මොනතරම් මගේ පුරුද්දට ඊලා වෙලාද ඇයි අර අබ්බැයි වෙච්ච මත්ද්‍රව්‍ය වලට අබ්බැයි වෙච්ච කෙනාට ඒක නැති වෙනකොට අම්මා තාත්තා මරන්න තරම් උම්මත්තක වෙන වාගේ 8 වෙනකන් 9 වෙනකන් බුදියාගෙන ඉඳලා පුරුදු වෙච්ච කට්ටියට තමන්ගේ නිදන හැඳටම තේක ගෙනල්ලා දීලා ඒක බීලා පැය ගාණක් ඒමම නිදිබර ගතිය ඉඳලා නැකිట్లా ගිහිල්ලා මූණකට ඕදලා කෑම කාලා ආයි නිදා ගන්න පුරුදු වල හිටපු කට්ටිය තුනට හතරට ඈරෙනකොට දැන් තේරෙනවා අර පුරුද්ද මොනතරම් Tamanට පුරුද්දක් වෙලාද ඒකෙන් නිදාස් වෙන්න මොනතරම් Tamanගේ මානසිකත්වයට දුකක් දෙන්න ඕනේද කියලා එහෙනම් අපි අනන්ත අප්‍රමාණ සංසාරේ පුරුදු පුහුණු වෙලා ඒ පුරුදු පුහුණු අත්හැර ගන්න බැරුව අපි අනන්ත අප්‍රමාණ අවිද්‍යාවෙන් ඉපදෙනවා ජරාවටපත් වෙනවා නැවත නැවත භවගාමි වෙනවා. එහෙනම් මේ දුර්වලකම් අපි નિවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු નિවැරදි කරගන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ අසකන දිව නාසයේ සමසිතේ මේ වගේ පුරුදු පුහුණු තියෙනවා නම් මේ වගේ පුරුද්දන් අත්හරින්න බැරිව තියෙනවා නම් පටිසෝතගාමිව ඒවා වෙනස් කරන්නට ඕනේ. වෙනස් කිරීම කමඨාණක් වශයෙන් වෙනස් කිරීමේ පුරුද්ද අපි නිර්වාණ ධර්මයක් වශයෙන් අපි අද ඉඳලා පුරුදු පුහුණු කරලා අපි අත්හරින්න බැරුව තාම පුරුදු පුහුණු නඩත්තු කරගෙන ඉන්නවා නම් ඒ හැම එකක්ම નિවැරදි කරන්න ඕනේ. අත්තරලා අලුත් පුරුදු පුහුණු වලට අපි සිත උරු කරන්නට ඕනේ. හැමදාම පුහුණුව පුරුදුව වෙනස් වෙන්න අපේ සිතට පුරුදු කරන්නට ඕනේ. හැමදාම එකක්ම අල්ලාගෙන නැතුව හැමදේමටම කැමැත්තෙන් වෙනස් වෙන මානසිකත්වයේ තිබුණොත් තමයි කවදාරි අනාගාමි වෙච්ච දවසක rahat වෙන්න ධර්මයයි කමඨාණයි අත්තරින්න පුළුවන්. එහෙම නැත්නම් අනාගාමි වෙලා එයා කමඨාණ අල්ලාගෙන ඔරුව කියන ධර්මය අල්ලාගෙන හිටියාම එයා rahat වෙන්නේ නැව සංඥා නා සංඥා බ්‍රහ්මලෝක තලවලට ගිහිල්ලා අසංකේය කෝ කෝටි ගාණක් ඉන්නවා හේතුව මේ පුංචි අඩුවක් තිබුණේ මොකද යා පුරුදු පුහුණු කරපු අනාගාමි වෙච්ච ධර්මයයි ඒ අනාගාමි වෙන්න වඩපු කමඨාණයි අත්තරිනක ඒ දෙක අත්තරියනම් එයා රාත් වෙලා පිරිණිවන් පානවා ඒ උත්තමයා ඒක අත්තරිය නෑ ඒක අල්ලාගෙන හිටපු නිසා අනාගාමි තලයට ගින් ඉපදිලා බුද්ධ ශාසනය ඉවරයි භද්‍ර කලාපය ඉවරයි ඊළඟ බුද්ධ ශාසනයත් ඉවරයි තාම නැවතිලා ඉන්නවා යන එන මන් නෑ අතරමං වෙලා මොනතරම් භයානක තත්ත්වයක්ද එහෙනම් අපි මේ හැම සමාධියක්ම අත්හරින්න නම් අනාගාමි වෙනකොට මේ ශ්‍රී සද්ධර්මය අත්හරින්න අනාගාමි දක්වා මාර්ගඵල ඥාන දුන්න මේ කමඨාන අත්හරින්න පුළුවන් වෙන්නේ අද ඉඳලා කමඨාන් අත්හරින්න කමඨාන් වෙනස් කරන්න පොඩ පොඩ සිතට පුරුදු කළොත් නේද දැනෙන දැනෙන සෑම ධර්මයක්ම වැදුවා ප්‍රත්‍යක්ෂ කළා අත්හැරියා මේක පුරුදු කෙරුවොත් තමයි එදා අනාගාමි වෙනකොට අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඒකාන්ත වශයෙන්ම නව සංඥා නා සංඥා වලට යනවා අනාගාමි බ්‍රහ්මතල වලට ගිහිල්ලා ඉපදිලා ඒකා ඒකාන්ත වශයෙන්ම භව කෝටි ගාණක් ඉන්නවා. එයාව නිදාස් කරන්න කිසිම කෙනෙකුට බෑ. නව සංඥා නා සංඥා තලවලට බුදුවරු පාළ වෙලා බණ කියන්නේ නැහැ. තථාගතයන් වහන්සේලා 이르දියෙන් වැඩලා ඒ තලවලට ගිහින් බණ කියලා නිවන් දක්කන්නේ එහෙනම් අපිට පීඩ වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. සංඥා සංස්කාර නැති නිසා නැවතිච්ච ස්වභාවය තියෙන නිසා අපට දුක තේරෙන්නේ ඉතුරු අඩුව අපට කවදාවත් අදා ගන්න බෑ. මේ භයානක தത്വයටපත් වෙන්න එපා. මේ වගේ தത്വයට උරුමකම් කියන්න එපා. කමඨාන වෙනස් වෙන කමඨාන වෙනස් කරන කැමැත්තට ඒ සිත පුරුදු කරන්න හැම පුරුද්දක්ම වෙනස් වෙන්න සිතට කැමැත්ත ඇති කරන්න හැමදේම වෙනස් වෙන්න සිත කැමැති විය යුතුයි හැම කමඨානම වෙනස් කරගන්න සිත කැමැති විය යුතුයි හැම කැමැත්තක් තුළම කම්පා නොවි හැම පුරුද්දක්ම වෙනස් වෙනකොට ගැළඹෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒවා හැම දෙයක්ම ආර්ය ධර්මයක් වශයෙන් දකින්න සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ඒක විඳ ගන්න සන්තෝෂයෙන් ප්‍රීතියෙන් වෙනස් කරගෙන වඩන්න ඒ සිතට පුරුදු පුහුණු කරන්න මේ ආර්ය ගුණ වඩා ගන්න මේ වගේ ලෝකෝත්තර ප්‍රඥාව සංඥාව මේ සිතට එකතු කරගන්න. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන හය තුලින් අනන්ත අප්‍රමාණ පුරුදු පුහුණු සංසාරේ අරගෙන ආවා. මේ භවයේ අනන්ත අප්‍රමාණ දේවල් සංසාරේ පුරුදු පුහුණු කළා. ඒ සෑම පුරුද්දකටම බාධා ඇති වෙනකොට ඒවට යම් යම් ගැටලු ඇති වෙනකොට අපි द्वේෂය ඇති කරගත්තා. द्वේෂයෙන් අපි කටයුතු කළා. द्वේෂ චරිතයක් බවට පත් වුණා. ඒ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරගන්න, ඒ අඩුපාඩු හදාගන්න මේ ගෞතම සම්බුද්ධ ශාසනය අප අපට අවස්ථාවක් ලැබුණා අපිට ඒක අදා ගන්න ඒ අවශ්‍ය කුසලයේ පින මේ ශාසනය තුළ අපට පාලෝනා. එනා ශාසනයට සාදු කියලා තිසරණ සරණ යන්න මේ වගේ දුර්වලකම් අඩුපාඩුකම් නැවත කවදාවත් සංසාරය ඇති නොවෙන්නට නිවැරදි ලෙස මේ අඩුපාඩු දැන් අදා ගන්න. අද ඉඳලා අපි අසකන දිව නාසය සමසිතෙන් කමඨානක් වඩන කුමක්ද යම් යම් දේවල් පුරුදු වෙලා අත්හැර ගන්න බැරුව තියෙනවා නම් ඒ හැම පුරුද්දක්ම වෙනත් පුරුද්දකින් කඩලා දානවා. හැමතිස්සෙම පුරුද්ද පුරුදු වෙන්නේ නැතුව පුරුදු කරන මානසිකත්වය අසකන දිව නාසයට පුරුදු කරලා සිතට පුරුදු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පාන්න මේ අවබෝධයේ ප්‍රඥාව කමඨාන අපි පිරිණිවීම පිණිසම අපේ ජීවිතවලට අනුමෝදන් වේවා ඒ සෑම දෙයක් තුළින්ම අපගේ පිරිණිවීම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි